කේවලායන් භික්ඛවේ අකුසල රාශි අධිදං පංච නීවරණාති චී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම මේ සත්‍යනා කරන්න යෙදුනේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච අපේ සංගායනා වට ලක් වෙච්ච පසුව සංයුත්ත නිකාය කියන සූත්‍ර පිටකේ පොතේ සතිපට්ඨාන සංයුත්තේ යටතේ සංග්‍රහ වෙලා සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක මුල් කොටස ඒ සූත්‍රයට සංගීතකාරක ස්වාමින් වහන්සේලා කුසල රාශි සූත්‍රය කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඒ සූත්‍රයේදී ਸਰවචන් වහන්සේ මේ කුසල රාශිය අකුසල රාශිය කියන දෙක වෙන් කරලා දක්වනවා. ඒ කියන්නේ කුසල ගොඩ සහ අකුසල ගොඩ කියන අර්ථකථන දෙන්න හදාන. ඒ නිසා බණකට භාවනාවකට පිළිඹිච්ච කෙනා තමන් ගැන ගමනේ යොමුව පෙරහුරුව සඳහා හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. තමන් යන්නේ කුසලයේ පැත්තරද අකුසලයේ පැත්තරද කියලා කියන්නේ. ඉතින් මේ විදිහට මේ ප්‍රධාන මාතෘකාව කුසලය අකුසලයේ වශයෙන් දෙකට බෙදලා ඒ ප්‍රධානයේ පෙන් ඉසල පෙන්වන හදන්නේ ඒ අකුසල පැත්තයි. ඒ විදිහට මාත්‍රකාවේ අකුසල පැත්ත පෙන්වන්නේ සරුවචන් වහන්සේ කාටත් මේක හොඳට හිත් වද්දලා අකුසල වල තියෙන නරක නපුර දුෂ්ට ගතිය හිත් වද්දලා ඒ අකුසලෙන් තොර වෙච්ච කුසලය එහෙම නැත්නම් දක්ෂ භාවය යෝගාවචරයට ඉස්මතු කරලා පෙන්වන්නයි. ඒක නිසා සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා අකුසල රාශීති භික්ඛවේ වදමානෝ පංච නීවරණේ සම්මා වදමානෝ වදෙය්‍ය. මහණි යම් කිසි කෙනෙකුට දැනගන්න ඕන අකුසල ගොඩ, අකුසල කන්ද, අකුසල සමූහය කියන්නේ මොකද්ද කියලා මනාවකට කියන්නේ කිසින් එහෙම කියන්නේ නීවරණ ධර්ම පහටයි කියලා. ඒ නිසා නීවරණ ධර්ම පහ යම් කිසි කෙනෙක් අඳුරන්නේ නැතුව නීවරණ පිළිබඳව තැකීමක් නැතුව මායින් කිරීමක් නැතුව ගත කරන ජීවිතය අකුසල් ගෑවිච්ච අකුසල් තරවිච්ච අවසල් වගුරුවන ජීවිතයක්. ඒක නිසා කෙනෙක් තමන්ගේ සුභසිද්ධිය සඳහා කටයුතු කරනකොට එහෙම නැත්නම් නෛර්යානික පැත්තට සද්ධර්මෙන් දිහාට කටයුතු කරනකොට මේ නීවරණ පහ හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන ඒකෙන් පුළුවන් තරම් වෙන්වීමට කටයුතු කිරීමේ සබ්බ පාපස්ස අකරණම් කියන සීළු බුදුරජාණන් වහන්සේලාගේ ඒ උපදේශයට ගරු කිරීමක් කෙරුවොත් පමණයි ඒ කෙනාට කුසලයකට එළඹ වාසය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කුසලයට එළඹ වාසය කිරීම කරන්න ඉස්සර වෙලා අකුසලයෙන් වෙන්වීම ඉතාමත්ම වැදගත්. ඒක ත්‍රිපිටකයේ කියවෙන ඕනම වෙලාවක පේන්න පටන් ගන්නවා සර්වචන්සේ හැම වෙලාවෙම Taman තුල උපන් අකුසල් හඳුනාගෙන දුරු කිරීම තමයි ඉස්සිස්සලාම් පෙන්ලා තියෙන්නේ. ඉතින් මෙතනත් කුසල් අකුසල් කියලා වෙන් කරනකොට අකුසල් වලින් පටන් අරගන්නේ අන්නේ අකුසල් නොකර සිටීම නැත්නම් මේ අකුසලයේ බැහැර කිරීම එහෙම නැත්නම් මේ අකුසලයේ පිටු දැකීම තමයි සත්පුරුෂයෙක් විසින් කළ යුත්තේ. ඒ වෙනුවට ධර්මයේ එහෙම සඳහන් කරලා තිබුණට ආගමේ ඕනම ආගමක මේ කුසල් කිරීම කියන දේ ඉස්සරහට කරන්න ගත්තට පස්සේ ප්‍රධාන දේශපාලන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න සමාජික ප්‍රශ්න සහ ගැටලු රාශියක් ඇති ඒක නිසා භාවනා කරන එකන සුද්ධ වශයෙන් දැනගන්න ඕනේ තමන්ගේ ජීවිතේ निराවුල් වෙන්න නම් එහෙම නැත්නම් නිසි මගට කෙටි ක්‍රමයෙන් ලඟ වෙන්න නම් නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ අකුසලෙන් වැළකීම කියන එක විතරයි. ඒ කියලා අකුසලේ වැළකීම දැනගෙන කටයුතු කරලා ඊට පස්සේ තමයි කුසලයට එළඹ වාසය කිරීම <coughs> සබ්බපාපසකන්න කුසලස උපසම්පදා කියලා මේ කාරණා දෙක නැත්තම් මේ කාරණා දෙක හඳුනා ගන්න නැතුව හිතකතම් පතුවක් එහෙම නැත්තම් හිත පිරිසිදු කිරීමක් කරන්න බෑ ඒක නිසා අපි අද මේ දවසේ පළවෙනි ධර්ම දේශනාවේදී තේරුම් ගන්න උත්සාහ කරන්නේ මේ නීවරණ ධර්ම පහ. ඉතින් මේ නීවරණ ධර්ම පහ සාමාන්‍යයෙන් કોઈ බෞද්ධයත් වගේ දන්න එකක්. ඒක පුංචි දෙයක් නෙවෙයි ප්‍රසිද්ධ දෙයක්. ඉතින් ඒක නිසා මේ අකුසල රාශි සූත්‍රයේ සංයුත්ත නිකායේ සර්වචන් වහන්සේ නම් කරලා උලුප්පල දක්කලා මතු කරලා පෙන්නලා නීවරණ එක එකක් පෙන්නවා කාමච්ඡන්ද නීවරණය ව්‍යාපාද නීවරණය තීන මිද්ද නීවරණය උද්ධච්ච කුච්ච නීවරණය සහ විචිකිච්ඡා කියන නීවරණ පහ. ඒ නීවරණ පහ ප්‍රධාන වශයෙන් තමන්ගේ චිත්තසංතානෙ වැඩ කරන වෙලාවේදී හඳුනා ගැනීමම විශාලම ජයග්‍රහණයක් අපිට වැඩමුළුවකදී සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒක නිසා යම් කිසි වෙලාවකට කෙනෙකුට තේරෙනවා නම් මගේ හිතේ මේ වර්තමානයේ එළඹ සිටි මොහොතේ තියෙන කාමච්ඡන්දයයි කියලා ඒ අවබෝධ කර ගැනීම නැත්නම් ඒ දැනීම ඒ පුද්ගලයාට විශාල සාන්තියක් ගෙන දෙන ධර්මයක්. හැබැයි ඒක නා කලබල වුණොත් ඒක නැතිකරන්න කාමච්ඡන්දේ නැතිකරන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම ඒකට දන්නේම නැතුව ව්‍යාපාද නිවරණ තමයි වැටෙන්නේ. ඒක නිසා පළවෙනි පියවර තියෙන්නේ කාමච්ඡන්දේ කාමච්ඡන්ද වශයෙන් දැන ගැනීමයි. ඉතින් අර යෝගාවචරේකට ඒ විදිහට තමන්ගේ හිතේ කාම ආශාවක්, තෘෂ්ණාවක් පහළ වෙච්චාම ඒක දිහා දැකලා ඒක හඳුනගෙන නතර වෙනවා කියන එක කොහොමඩක්වත් කරන්න බැරි දෙයක්. ඒකට අනිවාර්යයෙන්ම දකින්නකොට ද්වේෂයක් පහළ වෙනවා. මේක ගෙවම් කරන්න, දුරුකම් දුරුවම් කරන්න, නැති කරන්න. එතකොට මේ පුද්ගලයා ඒ කාමච්ඡන්දේ වෙනුවට ඊගාව චිත්තක්ෂණේ ව්‍යාපාදේ පහල කරගන්නවා නම්බුකාරකමක් කියලා හිතලා. එහෙම නැත්නම් දක්ෂකමක් කියලා හිතලා සදාචාරයක් කියලා හිතලා සිල්වන්තයි කියලා හිතලා කාමච්ඡන්දේ ව්‍යාපාද ස්වරූපේ වංචා කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ හිත උද්දච්චයටපත් වෙනවා ලොකු ඇවිසිල්ලකට යනවා. দাঁඩි දාන්න පටන් ගන්නවා, ගැහෙන්න පටන් ගන්නවා. ලොකු වෙහෙසකටපත් වෙනවා. ඒකට නීවරණෙන් නීවරණට නීවරණ නීවරණට දිගින් දිගට දිගින් දිගට යනවා. ඒක නිසා අඳුනා ගන්න නැතුව හිටියොත් කාමච්ඡන්දේ නිසා ඒක නා සතෙක් මරන්න හොරකමක් කරන්න කාමීත්‍යාචාරය කරන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා. අඳුනාගෙන ද්වේෂයට ගියොත් මේ නීවරණ එකින් එකට එකින් එකට අතින් අතට අතින් අතට ගිහිල්ලා තවත් අවුලකටපත් වෙනවා. ඒක හුඟක් වෙලාට මානසික අසහනයක් තවට තමයිපත් වෙන්නේ. ඔය මානසික රෝග කියලා කියන්නේ ඒ Tamanට එන ඒ නීවරණ දාන්නේ නැතුව ඒවට එකකට ප්‍රතික්‍රියා කරන ගිල ඊට පස්සේ අනිත් එක ඇති කර ගන්නවා. ඊට පස්සේ ඒවා එකින් එකට හැත් බැඳි බැඳි හැත් බැඳි බැඳි යනවා. එතකොට කතා කරන එකනට තේනවා මෙයාට තේමාවක් ගුණයක් නැහැ. එකක් අල්ලනවා ඒකට ප්‍රතික්‍රියා කරන ගිල තව එකක් අල්ලනවා ඒකට ප්‍රතික්‍රියා කරන ගිල තව එකක් අල්ලනවා අන්තිමට දිගින් දිගට දිගින් දිගට අවුලකටපත් වෙනවා. ඉතින් මේ විදිහට නීවරණ අඳුරන්නේ නැතුව හිටියොත් පළවෙනි වරණ නිසාම ආසාවල් වලට ලොල් බවට ඇති වෙලා පස්පව් දසකුසල් වලට වැඩෙනවා. අඳුනන්න කියලා ඕනට වැඩිය පැනලා අල්ලන්න ගියොත් ද්වේෂය පහල කර ගන්නවා. ඉතින් ඒ නිසා කොහෙන් ගියත් බේරුමක් නැහැ. ඒ නිසා සරුවචනාංශ මේකට මධ්‍යම ප්‍රතිපදාවක් පෙන්ලා දෙන්නයි මේ අකුසල රාශි කුසල රාශි පෙන්ලා දෙන්නේ. ඒ නිසා මේ අහන මේ වෙලාවේ එහෙම නැත්නම් මේ සුතමේ ඥාන එකතු කරගන්න වෙලාවේදී මේ නීවරණයන් එක එක පිළිබඳව විස්තර දැනගන්න එක සුතමේ ඥාන වශයෙන් දැනගන්න ඕනේ. ඒ වගේම හිත ශික්ෂාගරුක කරගන්න ඕනේ. ඉක්මව ගන්න ඕනේ. මේ නීවර දැක්ක පැලියට කඩා බඩින්න ගියොත් ඒකෙන් තව නීවරණයක් පහළ වෙන නිසා හඳුනාගෙන නීවරණේ නීවරණ වශයෙන් හඳුනාගෙන ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීම එහෙම නැත්නම් නීවරණයට වෛර නොකර සිටීම නීවරණයට හතුරුකම් නොකර සිටීම කියන එක ඉතාමත්ම දුෂ්කර කාරණා. ඒ නිසා ඒක භාවනාවට පෙළඹිච්ච නැති කෙනෙකුට බාර දෙන්නවත් බැරි තරම් සූක්ෂම කටයුත්තක්. ඉතින් ඒක නිසා නීවරණ වගේ කතාවල් මේ වගේ දේවල් සාමාන්‍ය ධර්ම දේශනාවට අපි මතු කරන්න යන්නේ මොකද මේක ඉතාම සූක්ෂමයි. ඉතාමත්ම සංකීර්ණයි. ඉතාමත්ම එතන එතන තීන්දු කරන සුළුයි. ඒ නිසා මේ දේශනාදී අපි උත්සාහ කරන්න හදන්නේ නීවරණ කියන එක දැන ඕනට වැඩි මිරිකල අල්ලන්නත් බෑ ඕනට වැඩි හැල්ලුව දීලත් බෑ හරියට ප්‍රමාණ දැනන කටයුතු කරන්න ඕනේ ඒ වෙනුවට ඒ වගේ නීවරණයක් දැනගෙන ඒක මිරිකල විසිකරන්න හදන්නෙත් නැතුව ඒකට සිප වැළඳ ගන්නෙත් නැතුව කළ හැක්කක් තමයි කළ යුත්තක් තමයි නීවරණ නොයනාසුළු අරමුණක හිත තැම්පත් කරගන්නවා. මධ්‍යස්ත උපේක්ෂාව දෙන අරමුණක හිත තැම්පත් කරපුවාම අර නීවරණයට අතුරුකම් කරන්නෙත් නැහැ. නීවරණට ඇවිල්ලා වහලා ගන්න දෙන්නෙත් නැහැ. ඒ වෙනුවට මධ්‍යස්ථ අරමුණක හිත තැම්පත් කිරීම තමයි අපි පරියංක භාවනාවක අරමුණකට හිත දානවා කියන එකෙන් අදහස් කරන්නේ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ අරමුණකට හිත දාන්නේ මොන වගේ අර්ථ සිද්ධියක් සඳහාද අරමුණ හිත දැමීමෙන් අපිට හම් වෙන ප්‍රයෝජනේ මොකද්ද ඒ වෙන්නුවට එන්න තියෙන නීවරණයක් නොයම පිනිස ප්‍රතිස්ථාපනයක් පමණයි ඒ වෙනතු අරමුණ කියන්නේ නිවර නෙවෙයි අරමුණ කියලා කියන්නේ අන්තිම ඵලය නෙවෙයි අරමුණ අපි පාවිච්චි කරන්නේ නීවරණ ප්‍රතිස්ථාපන කිරීම සඳහා පමණයි ඒක නිසා මේ කියපු කාරණා ටික අනුව බලනකොට කාමච්ඡන්ද නැත්නම් මේ කාමය කියන එකේ ස්වභාවයත් භාවනා විදී අපි ඒ කාර්මුණක හිත තැම්පත් කරන්න හදන එකත් අතර තියෙන වෙනස තමයි කාමයේ කියන එකෙන් අදහස් කරන්නේ අරමුණු රස වෙනස් වීම කියන එකයි. අපි එක එක එක එක එක පාට වෙනුවට විවිධ පාටවල් වලට කැමති. එක හැඩේ වෙනුවට විවිධ හැඩවලට කැමති. එක සද්ද වෙනුවට විවිධ සද්දවලට කැමති. එක ගඳ වෙනුවට ගඳ විවිධ ගඳ සුවඳ වලට කැමති. එක ආකාර රසය වෙනුවට රස විවිධත්වයට කැමති. පහස ස්පර්ශය එකක් වෙනුවට අපි නිතරම ඉතිව මාරු කරමින් ඇඳපුටු කොට්ට මෙට්ට මාරු කරමින් යාන වාහන මාරු කරමින් ගෙවල් දොරවල් මාරු කරමින් මේවා මේ කාමය කාම ගුණ කියලා මේකට කියන්නේ මේ කාම ගුණයන්ට දක්වන අනුග්‍රහය අනිවාර්යම කාමච්ඡන්දේ වඩන සුළු. ඒක නිසා සංසාරයක් පුරා ජීවිතයක් පුරා පොහසත්කම කියලා හිතාන දක්ෂකම කියලා හිතාන හරියයි කියලා හිතාගෙන මෙතෙක් කල් අපි කරේ විවිධාකාර රූප හැඩතල විවිධ වර්ණ බලන්න පහසුකම් ඇති කරගත් එක තමයි. ඉතිව දකින්න දකින්න අපිට පේනවා එතන එතන කාමයේ හරහා යම් යම් සන්තරපණයක් යම් යම් සන්තුෘත් භාවයක් ඒ වර්ණ රූප වර්ණ සටහන් සවර්ණ సంతාන විනාශ වීම හරහා ඒ නිසා අපිට පත්තරේ <coughs> බලනවා අපි චිත්‍ර කතා බලනවා ටෙලිවිෂන් බලනවා චිත්‍රපටි බලනවා මේ ඔක්කොම තිහා උදේ ඉඳලා හැන්ද වෙනකම් පැය ගාණක් ගත කරනවා මේ ඇහැට විවිධ වර්ණ සංඨාන ඇති කර දීම සඳහා. ඉතින් යම් කිසි කෙනෙකුට එහෙම චිත්‍රපටි නැත්තම් ටෙලිවිෂන් නැත්තම් ඒ පොත්පත් නැත්තම් එහෙම නැත්තම් චිත්‍ර කතා නැත්තම් එයා දුප්පත් කියලා කියනවා. පොහසත් කෙනා හැකි තරම් අර ඇහැට විවිධ වර්ණ පෙන්වනවා. ඒවට කියනවා කාම ගුණ කියලා. ඊට පස්සේ සාද්ද වශයෙන් ගත්තාම මේ විවිධාකාර විවිධ සංගීත රාද නාද රටා හරහා ඒව නාද රටාවකට එක දිගට ගලන්නේ ඒ වගේ තියෙන විවිධ ශබ්ද ධ්වනි වේග ඒව වෙනස් කිරීමත් සංගීතකාරයා දන්නවා ඉතින් අපිත් ඒකට කන නතු කරගෙන ඉන්නකොට කාම ගුණයන් හරහා ඔය නාද රටා හරහා අපේ හිත බොහොම සංසිඳන ගතියකට එනවා ඒක හරියට කුෂ්ඨ රෝගියක් කුෂ්ඨ රෝගයක් ඒ කුෂ්ඨේ කහනකොට ඇති වෙන සනිපේවා. ඒක අපි පහුගිය දවස්වල තිබුණා කසාන කියන ලෙඩේ. ඒව ඇඟිලි කරවල එනවා. ඉතින් ඒක කහ කහ ඉන්නකොට හරි සනීපයි. ඊට පස්සේ ඕජාව ගලලා අර ගෑවිච්ච නෑ ගෑවෙන ගෑවෙන තැන් වල පැතිරෙනවා. අන්න එහෙම එකක් තමයි මේ සද්ධාහරහා අපි විඳින සැප. ඒ වගේම ගන්ධ සුවඳ සඳහා පුදුමාකාර නගරයකට ගියාම විවිධාකාර බොහොම මිලාදික සුවඳ විලවුන් જાති තියෙනවා. ඉතිවට අත්පය දිගහැරලා අපි වේදම් කරලා විවිධ ගඳ සුවඳ ආහාර වලට ශරීරේ ගල්වන දේවල් වලට අපි ගත කරනවා. ඒ වගේම රසහරහා රසගේදය විවිධ රසවලට පුදුම විදියට කලා වේලාවත් කාලයත් සංවිධානයත් ගත කරනවා. ගන් සුඛභෝගීත්වය ගත්තාම ගෙවල් දොරවල් යාන වාහන කොට්ට මෙට්ට ඇඳ ඇතේ ඉලිබත්තාම අද විතර මම හිතන්නේ කවදාකවත් ඒ තරම් මේ ශරීරයට කායට සැප දෙන තරම් තියෙනවා කියලා මේකෙන් පේන දින අපි ජීවිතේ හොඳම වයසේ වැඩිම කාලයක් කරන්නේ ඒ කාම ගුණයන් වඩන එකයි ඒ කාම ගුණයන් වඩලා අපි මේ කාම ගුණයන්ගේ තියෙන නැහැදිච්ච කම කාම ගුණයන් නිසා හිතට ඇවිල්ලා තියෙන නොසණ්ඩාල ගතිය තේරෙන්නේ කවදා හරි ඇස් දෙක වහගෙන එක අරමුණක තියන්න ගත්ත දවසේ මේක කොච්චර කිපෙනවද කියනවනම් ඒක කොච්චර අකීකරුද කියනවනම් අනේ එදාට තමයි අපිට අපි මෙතෙක්කල් මේ පණින රිලවුන්ට ඉනිමම් බන්දලා එහෙම නැත්නම් පිසු රිලවුන්ට ගල් ගහලා දැන් එක තැනක නතර කරන්න ගියාම අන්න කාමච්ඡන්දය සහ ඒකාග්‍රතාවය කියන ධර්මතා දෙකේ වෙනස දැනගන්න. ඉතින් ඒක බය එලවන සුළුයි. නිසා කියනවා අපි කවදාවත් භාවනා කරන්න අපි දන්නේ නැහැ. අනේ කොහොමද අපට මේ නන්නත්තර වෙච්ච හැමතැනම දුවන හිත එක තැනක කීකරු කරන්න කියලා. ඒක කරන්න බෑ. කවදාකවත් බෑ. ඒක ගැන බය වෙන්න එපා. ඒක දැන ගැනීම තමයි ධර්ම ගම්භීරත්වය කියන්නේ. අපි මෙතෙක් කල් කලේම දක්ෂ හැම විදියකින්ම කාමගුණ වැඩුවා. සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා මේ විදිහට කාමගුණ වඩපු ඕනම කෙනෙකුට කතා කරලා කියත හැකි. ඔබ දක්ෂ නම් ඔබ පොහසත් නම් ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබ කුසලයක් තියෙනවා නම් අඩුගන එක චිත්තක්ෂණයක හිත එක අරමුණක චිත්තක්ෂණ දෙකක හිත එක අරමුණක චිත්තක්ෂණ තුනක එක අරමුණක තියන්න බලන්න අන්න එදාට තේරෙයි මේ හිත වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියලා. අනේ එදාට ඒ කෙනාට පුදුමාකාර අසහනකාරී පාලනයෙන් තොර ආණ්ඩු මට්ටු කරන්න බැරි ඉච්ඡා බංගත්වයකටපත් වෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මරණ චිත්තක්ෂණේ. මරණ චිත්තක්ෂණේ ඔය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් එන හැම අරමුණක්ම එකපාරටම කපලා යනවා. කපලා ගියාට පස්සේ අර අරමුණු රසයේ බලබලා විඳපු හිතට කිසිම අරමුණක් නැතුණට පස්සේ අර මෙතෙක්කල් පෙන්කලපු ජීවිතයේ ජවනිකා ටික සේරම Taman ඉදිරි පිටට මැවෙන්න පටන් ගන්න එක උත්තාම උත්කෘෂ්ඨ දේවල් හොඳම සැප හෝ හොඳම දුක් ඒකේ බරපතල මේක අල්ලනවා ඒක තමයි ඊගා භවෙ වෙන්නේ ඉතින් ඒ නිසා මරණ චිත්තක්ෂණයට එනකොට අපි සම්පූර්ණ ලෑස්තියක් නැහැ නමුත් ජීවිතේම මුළු සංසාරෙම වෙච්ච දරුණුම උග්‍රම ගොරෝසුම ඝන බහලම අත්දැකීම් ටික එන්න පටන් ගන්නවා. ඉතින් ගංගේ ගහගෙන යන මිනිස්සයා පිටුරු ගහෙත් එල්ලෙන්න වගේ කොයි එක අල්ලයිද කියලා කියන්න බැරි එකට සරුවචනංශයේ උපමාවක් පෙන්වන්නේ අනුරාධපුර පැත්තේ දැකලා තියෙනවනම් මේ ඇත්තෝ ඒ හරක් රැයට ගාල් කරනවා මුස ගොඩල්ලක වටේට කටුකම්බියක් ගන්න. ඒ කටුකම්බිය මැද හරක් ටික රැය තිස්සේ ළඟිනවා. ආවරණයක් නැහැ. ඒකේ කඩුල්ලක් පේනවා. ඉතින් රෑ තිස්සේ අර හිර වෙලා හිටපු හරක් උදේ පාන්දර ගොපල්ලා එනකොට කඩුල්ල ගාව පොඩි කනවා එළියට යන. එතකොට ගඩුල්ල ඇරපු ගමන් ඉස්සරහින් නාම්බෙක්ද පැටියෙක්ද වැස්සයක්ද මොකක්ද නැහැ ඉස්සරහින් ඉන්නේ කාම තල්ලු වෙලා යනවා. ආන්නේ වගේ තමයි මරණ චිත්තක්ෂණේ දුරට වarnකොට ඉස්සරහම තිබුණ කර්මය ඉස්සරහම පේන්න තියෙන දේ කඩාගෙන පනිනවා. පැනනට පස්සේ ඒක ගිහිල්ලා එක පාට ඊගාව භවේ අල්ලනවා ඒක ආසන්න කර්ම වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මරණයක් හා සමාන ඉතල්ලාම් වදාට යම් කෙනෙක් මේ කාමච්ඡන්දේ කියන එක නීවරණයක් මෙන්න මේ නීවරණේ වපසරිය විපන්නේ ක්‍රියාකාරකම නීවරණේ තියෙන නපුර දැනගන්න අදහසින් ඇද්දක වහගෙන හිත දන්න එක අරමුණකට ගණ්ඩ කරන පළවෙනි උත්සාහයේදී මරුණට හපා Taman අර තියෙන සොයේරම ගොජේ තියෙන දෝරේ ගලන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවට හරි අසරණ භාවයක් එනවා. මොකද මේ සිල් අරගෙන කාලයක් වෙන් කරගෙන අනිකුත් සිල්ලුතුන් මැද ඉඳගෙන අදිෂ්ඨානපූර්වක භාවනා කරන්න කියලා අද්දක වහගත්ත ගමන් මොකද වෙන්නේ? ඒ වැවක බැම්ම කඩලා ගියා වගේ දෝරේ ගලන්න පටන් ගන්නවා. ඉතින් කාටවත් කවදාකවත් උනන්දු කරන සුළු සාධනීය උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. පේන්න පටන් අර ගන්නවා මේ අසුචි වලක් අවුරුදු ගාන පල්ලිච්ච අසු අසුචි වලක් ගොඩ දැම්මා වගේ ඒක පාට හති කොන ගඳ ගහන්න පටන් ගන්නවා මේ ඇතුලේ තියෙන දේවල්. ඉතින් මේ නිසා උඟ දෙනෙක් භාවනා නොකර අතාරින. ඊට මීට වැඩි ලේසි විවිධ වර්ණ බල බල සද්දාහා ගන්ධ රස පහස විඳ විඳ ගත කරන ජීවිතේ. මොකද ඒකේ මෙච්චර ගඳ නැහැ. ඒකේ මෙච්චර ඉච්ඡා බංගත්වයක් ඇති කරන්නේ නැහැ. එච්චර බය එලවන්නේ නැහැ. ඒක නිසා අර කසාන රෝගියා කසනවා වාගේ අවුවේ තවන්න වගේ අර කාම ගුණ වඩ වඩා ඉන්නවා. නමුත් කවදා හරි ඒ යෝගාචරය තේරුම් ගන්නවා නම් කසාන රෝගේ කහලා සනීප කරන්න බෑ. තවලා සනීප කරන්නත් බෑ. ඒක එන්නේ එන්නේ එන්නේ ඕජා ගෑවෙන ගෑවෙන තැන පැතිරෙනවා. අන්න වගේ මේ කාම ලෝකේ වැටලා කාමයට පහඳින කාම දාස සත්ත්ව කොටසක් එක්ක ඉන්න ගමන් යම් කිසි කෙනෙකුට নিকමට හරි හිතෙනවනම් නිකමට හරි කල්පනා වෙනවනම් මේ මුළු ලෝකෙ මුලද්දාපටන් ඉවර වෙනකම කාමේ විතරමද අකුසල රාශියක් විතරමද පිරිසුදුකමක් කියන එකක් ඇත්තෙම නැද්ද පිරිසුදුකමක් තියෙනවා කොහොමද ඒක ලබාගන්නේ කියලා මේ කාමයේ ඉපදිච්ච මේ කාම ලෝකේ ඉඳලා කල්පනා කරුවත් එක චිත්තක්ෂණයක් පිරිසුදුකම ගැන ඒකත් මහ විශාල කුසල ඡන්දයක්. කාම ඡන්දයක් නෙවෙයි. අන්නේ කාම ඡන්දයෙන් උපන් මේ ශාරීරියේ කාම ඡන්දයෙන් උපන් මේ හිතේ කාම ඡන්දයෙන් උපන් මේ පරිසරයක ඉන්න ගමන් කෙනෙකුට කල්පනා වුණොත් මේකෙන් මම ගැලවෙන්න පුළුවන්ද තියනවාද කුසලයක් කියලා එකක්. කියන කුසල ඡන්දේ පහළ වුණ පහළ වෙන චිත්තක්ෂණය ගත්තොත් අපි දෙන්නේ කතා වෙලා ඒක කරගන්නේ නැහැ. අපිට වරින් වර ආම්බෙන් තමයි මෙන්න මෙහෙම කුසල ඡන්දයක් මතුවලා තියෙන්නේ. සරුවච්චන් වහන්සේ දකින්නේ අපි ආධ්‍යාත්මික ජීවිතේ ඉතාමත් වැදගත් සම්දිස්ථානය තමයි මේ කක්ක ගොඩේ ඉඳගෙන අකුසල් ගොඩේ ඉඳගෙන කුසලයක් පිළිබඳ හිතන හිතවිල්ල. නිවන් දකින්න කි බොහොම ලේසි වැඩක්. අන්නර හිතවිල්ල කනකස් බෑවෙන් වියසුදුරෙන් අහද බලනට වැඩි යහපක්. ඒ නිසා මේ වැනි පිරිසක ඒක දැනට ඇති වෙලා තියෙනවා. ඒක හොඳට මතක් කරලා දෙන්න ඕනේ කවුරු කියපු නිසා ඇති වෙච්ච දෙයක්වත්. කවුරුත් ඇවිල්ලා උදව් කරපු එකක්වත් නෙවෙයි. ඒක අහම්බෙන් අපේ චිත්තසංතානය මතුවලා තියෙන අපි ඒ අතින් ඔක්කොම සමානයි. අපි එක වහලක් ඇතර එකතු වෙලා මේ ඉන්නේ. එකම විදියකට මේ අකුසල් මැද ඉඳලා අකුසල් රාශියක ඉඳලා කුසලයක් ගැන හිතපේ. ඉතින් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කවදාකවත් කෙනෙක් ඒක ආඩම්බරයට ගන්නෑ. එයාට කොච්චර අකුසල් මැල ඉඳලා කුසලයේ දකින්න හිතක් පහළ වුණත් තාමත් අකුසල් තියෙනවනේ කොච්චර උත්සාහ කරත් කුසල් වඩන්න බෑනේ අකුසල්මනේ වැඩෙන්නේ කියලා මෙන්න මේ විදිහට Taman ගැර මතුවෙච්ච මේ කුසල ඡන්දේ තලාගෙන ඔබාගෙන පලාගෙන මතුවෙච්ච මේ කාම කාම ඡන්දේ තලාගෙන පලාගෙන ඔබාගෙන මතුවෙච්ච මේ කුසල ඡන්ද හිත පෘථජ්ජනෝ අගේ කරන්නෙම නැහැ නිසා යත්තන සද්ධාව නැහැ කියලා කියනවා. සද්ධාව තියෙනවා නම් හිතන්න ඕනේ. මට කොයි වෙලාවක හරි හිතිලා තියෙනවනේ මේ අකුසලෙන් වෙන් වෙන්න ඕනේ කියලා. කාමෙන් වෙන් වෙන්න ඕනේ කියලා අන්නේ ගැලවීමේ හිත කුසල ඡන්දය අගය කරන මිනිස්සෙකුට උද්දුමාකාර සතුටක් ඇති කර ගන්න පුළුවන් මේක ස්වම්භූ ඥානකින් වගේ තමයි මට ඇවිල්ලා තියෙන්නේ ඇති මේ කෙලෙස් මම මේ ගොඩ එන්න ඕනේ කියලා. මෙන්න මේක අගය කරනවා නම් මේක දෙවේලේ මතක් කරනවා නම් ඒකම ඇති භාවනාවට. තාත් මං ගාකල් භාවනා කරන ඇසුරු කරලා තියෙනවා. කවදාකවත් කාටවත් මතක නැහැ. අපි මේ තනි අලියෙක්ගේ සටනක් කරන්නේ අපිට දැනටමත් කුසල ඡන්දය ඇති කරන්න හිතිලා තියෙන්නේ. ඒක මතක් වෙන්නේ මතක් වෙන්නේ මේකේ වර්ධින හැටි, ඒක පරදින හැටි, ඒක කුසල් අකුසල් එක යට කරන හැටි මතක් කර කර නිකටල්ලි ධානයට ඇවෙනවා. ඒක කවදාකවත් ආධ්‍යාත්ම ජීවිත ආඩම්බරයක් නෙවෙයි. ඒක අකුසලයක්. ඒ මතුවෙච්ච කලාතුරකින් හෝ මතුවෙච්ච කුසල් හිත කුසල ඡන්දයට අත දෙන්නේ නැති ගතිය මාරපාක්ෂිකයි. ඒක කෙලේශයක්. ඒක නීවරණයක්. ඒ නිසා ඒක දැනගන්න දැනගෙන ලද ලද වෙලාවේ ටික ටික හරි කමන්නේ අර කාම ගුණයන් දිගේ දුවන හිත පුංචි චිත්තක්ෂණයකට හෝ කාමෙන්ගෙන් තොර මධ්‍යස්ථ අරමුණක තැම්පත් කරගන්න එන කාම ගුණයන් දිගේ අනේක අරමුණු රස වෙනස් කිරීම කියලා කියනවා. වෙන්කිච්ච හිතට කියනවා ඒකග්ගතා හිත කියලා ඒකෝදි භාව කියලා කියනවා එකම අරමුණක මුගක් කරන්නේ මධ්‍යස්ථ උපේක්ෂක අරමුණක හිත තැම්පත් කිරීමයි මේ කාම ඡන්දයට දෙන්න තියෙන උත්තරේ. ඒක නිසා අපි මේ භාවනාවේදී මේ විශේෂයෙන් මේ සූත්‍ර දෙවෙනි කොටස අල්ලා කතා කරුවොත් අපි වාඩි වෙලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන මේ මධ්‍යස්ත හිත මේ මේ උපේක්ෂක හිතට එක චිත්තක්ෂණයක් ගත්තත් ඒ පුදුමාකාර වටිනාකමක් තියෙනවා ඒ චිත්තක්ෂණය ක්ෂණ සම්පත්තිය කියලා කියනවා වර්තමානට හිත එළඹ සිටීම කියනවා ඒක තියෙනවා නම් ඒක ගත්තා නම් ඒක අරගෙන ඒක තමයි මේ මුළු වැඩමුළුවේදීම අපිට හම්බෙච්ච ලොකුම වටින දේ කියලා ඒක අගේ ආඩම්බරය කරන මනුස්සයාට පුංචි සාහතිකයක් දෙන්න පුළුවන් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියලා. නමුත් ඒක අව탁සීරු කරන මනුස්සයාට ඕක දිනුනට හරියන්නේ අපිට අරක නැහැ මේක නැහැ කියලා ඒ වර්තමානට හිත ගන්න ගතිය අව탁සීරු කරන මනුස්සයා අභව්‍ය පුද්ගලයෙක් භවනා කරාට හරියන්නේ නැහැ. ඒ නිසා පළවෙනිම දේ තමයි කාමච්ඡන්දයගේ තියෙන නපුර දැනගෙන ඝන බහලකම දැනගෙන ගුරුසු ගතිය දැනගෙන හැමදේම කෙලෙසන ගතිය දැනගෙන ඒ අවුරුදු කෝටි ගණන් කාමච්ඡන්දේ හැදුනත් මේ හිත අවුරුදු කෝටි ගණන් මේ ශරීරය කාමච්ඡන්දේ දිගේ පරිණාම වෙලා ආවත් චිත්තක්ෂණයකට කාමච්ඡන්දෙන් කරලා වර්තමාන මොහොතට ගන්න පුළුවන් සතිය පිහිටවන්න පුළුවන් මධ්‍යස්ථානකට ගන්න පුළුවන් කියලා කිව්වනම් සරුවචාන්සේ සඳහන් කළ තුනා මෝහ පටල අවුරුදු කෝටි ගණක් තිබුණත් එක පහරෙන් එක චිත්තක්ෂණයකට සති මාත්‍ර චිත්තක්ෂණයට පුළුවන් අර සේර මෝහ පටල කපල වර්තමානට හිත ගන්න. අන්න ඒක අගය කරන මනුස්සයට ඕන වෙලාවක තමන්ගේ මේ කුසලයේ වඩන වැඩපිළිවෙල ලාභ ලබන ව්‍යාපාරයක් බාටපත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි හොඳටම තේරුම් ගන්න ඕනේ කාමච්ඡන්දයාගේ වපසරිය ඊට පස්සේ එච්චර ඇටුවම් බහැවෝ එච්චර මුල් බහගත්ත මේ කාමච්ඡන්දේ තිබුණත් මුළු එකම නැතුණට අනුගණ චිත්තක්ෂණයකට මට මධ්‍යස්ථ ආරමුණකට හිත තියාගන්න පුළුවන් කියන එක උත්සාහ කරන කෙනාට අවබෝධ කරපෙන්නාට අදිෂ්ඨානයක් ගන්න පුළුවන් අනේ චිත්තක්ෂණ දෙකක් බැරිද මට චිත්තක්ෂණ තුනක් බැරිද මට කියලා පළවෙනි එකේ හැකි සංඥාව ගත් එක්කනාට දිගින් දිගට දිගින් දිගට උත්සාහ කරනකොට උත්සාහයට සාපේක්ෂ ප්‍රතිඵල ලැබෙනවා. ඒක සරුවචන් වහන්සේ අනන්ත විස්තර කරලා තියෙනවා මේ භාවනාවට කුසලයට හිත යොදන්න යොදන්න අසාර්ථක බවක් පෙන්වන්නට එnde end end end ඒ නික්ලේශී චිත්තක්ෂණය හුරු කරන ගතිය සමීප වෙන ගතිය ඇසුරු කරන ගතිය වැඩි වෙනවා නම් ලේස මාත්‍රයක් වැඩි වෙනවා නම් එච්චරයි අපි අගය කරන්න ඕන. වරදින පරදිනේ වණෙවෙයි. වරදින පරදින යව ගැන කනපින්දම් ගහන එකම අකුසලයක් මාර්ගපාක්ෂික දෙයක්. එනිසා පුළුවන් තරම් යව කතා නොකර ඉන්න තැනට දාලා මේ සා කාලයක් උරුදෙච්ච මේ කාමච්ඡන්දෙමට අඩු ගන්න දවසකට එක චිත්තක්ෂණයකට පරියන්කයකටම එක චිත්තක්ෂණයකට සක්මන් කරනකොට එක චිත්තක්ෂණයකට වර්තමානට ගන්න පුළුවන් මම ඒක ඒ ශක්විති රජ කෙනෙකුගේ මිනියොටුනේ උඩම තියෙන මිනිකොඬල වාගේ. ඒ චිත්තක්ෂණේ රකින්නවා නම් අගේ ආඩම්බරය කරන ඒ මනසක මුළු ජීවිතේම බබලන්න පටන් ගන්නවා. දැන් ඔන්න පාරට වැටුණයි කියලා. ඒ නිසා මේ කාමච්ඡන්දේ බරපතල බව හැබෑව. ඒ අයින් කරන්න යන්න එපා. ඒ කාමච්ඡන්දේ තියෙන හිත අරමුණු රස මාරු කරමින් දුවවිදින හිත එකම අරමුණක තැම්පත් කිරීමේ පුංචි අහිංසක විනෝදාංශය පටන් ගන්නවා. කොට අනවශ්‍ය සංකරතා මොකක්වත් ඇතුල් කරන්න එපා. මේ වර්තමාන මොහොතේ මට එළඹ හිටින්න බැරි එහෙම නැති වුණොත් එහෙම නැතුව මේ වර්තමාන මොහොතේ එළඹ සිටීම අගය කරන්නේ නැතුව කාමච්ඡන්දේ ගැන කනපින්දම් ගාගා ඒක ගැන පශ්චාත්තාප විඳීම ਸਰවචාන්සේ පෙන්ලා දෙල තියෙන ණයක් කිය. ඒක ණයක් නෙවෙයි ඒකට කියන්න තියෙන කැඹිරිල්ලක් කියලා. අපි අනම්මනම් කිය කිය ආයෙත් කාමච්ඡන්දටමයි කඹරන්නේ මේ ණය ගෙවා දාන්න පුළුවන් අවුරුදු ගානක වැල්පොලිස් හිත ණයක් එක චිත්තක්ෂණයක් වර්තමානට හිත ගන්න පුළුවන් හැබැයි මේ ගන්න පුළුවන්කම තිබුණට ඒ බව දන්නේ නැත්නම් ඒකින් කිසිම ආනිසංසයක් ලැබෙන්නේ නැහැ මේක ලස්සනට විස්තර කරනවා ඒ මේ ආනන්ද සප්පාය වගේ ගැඹුරු සූත්‍ර වල ඔබ කාම ගුණය තමයි උපන්නේ කාම ලෝකේ තමයි ඉන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් හම්බ කරන්නේ කාමෙට තමයි. අතිකාල දේවවල් කර කරත් කරන්නේ කාම ගුණේ තමයි. දරුවන්ට දෙන්නේ කාම ගුණේ තමයි. දෙමව්පියන්ට දෙන්නේ කාම ගුණේ තමයි. හැම කෙනා ගනුදෙනු කරන්නේ කාම ගුණේ තමයි. උඹට පුළුවන් ඒ වුණාට මේ කාම ගුණෙන් පොඩ්ඩකට මේ නෑදෑයන්ගෙන් සහ වස්තුයෙන් අයින් වෙලා මේ වගේ දවස් තුන හතරක් ඉන්න. ඒක මුළු ලෝකෙම කරපු ලොකුම දාන්නේ. හැබැයි බලපන් ඇවිල්ලා ඉඳ ඇත්ත ඉවහුවට පස්සේ මොකද වෙන්නේ? ගෙදර දාලා ආපු කාම ගුණ ටික කාම සංඥාවක් විදිහට දිවේලේ වද දෙනවා. කතා කරන්නේත් ඒක ගැනමයි. හිතන්නේත් ඒක ගැනමයි. ඔළුවට එන්නේත් ඒක ගැනමයි. ඒ නිසා ඒක අයින් කරන්න උත්සාහ කරාට අපි කොච්චර සුද්ධවන්තයන්ට ගියත් ඒක ඇවිල්ලා අපට විෂ ඊතලයෙන් අනින්න වගේ වද දෙනවා. යම් වෙලාවක අපි මේ විෂ ඊතලයේ වදින චිත්තක්ෂණ අයින් කළා අපි වර්තමානට හිත ගත්තයි කියලා. එතකොට ඒ පුද්ගලයාට කාම ගුණයන් සහ කාම සංඥාවෙන් අයින් කරලා මධ්‍යස්ථ අරමුණට හිත ගත්තට ඒ බවට සංඤී උනේ නැත්තම් දැන් මේ මම කිව්වේ විශාල යුද්ධයක ජයග්‍රහණයක් කියන එක දන්නේ නැත්තම් ඒ බුද්ධලට ඒක ආනිසංසයක් නැහැ. මම මේ කිව්වේ මේ තරම් වටින දෙයක් බුද්ධ ආදී උතුම්මන් වහන්සලා සාදු කියප දෙයක් කියලා දන්නේ නැත්තම් අගය කරන්නේ නැත්තම් එයා හොදෝද මඩේ දෙමිලා තමයි වෙන්නේ. ඒ නිසා සංඥාව එකක් සංඤී වෙන බව තව එකක්. නිසා දිග කතාවක් කියලා දෙන්න ඕනේ. කාමයට අදින ගතියක් ලෝකේ තියෙනවා. ඒ වුණාට ඒක ගැන බය වෙන දෙයක් නෑ. බුදුහාමුදුර අපිට කෙටි ඍජු සක්‍රීය ක්‍රමයක් කියලා දෙන ඔච්චර කාම පාටල මෝහ පාටල ජීවුණට චිත්තක්ෂණයට හිත ගන්න පුළුවන් එක වළක්වන්න කාටවත් බෑ. අන්න ඒ බව දැනගෙන ඒක අගය කරන්න දන්නේ නැතුව අනේ තාමත් හිත කාමයට යනවනේ කියලාට ගිය කාම ගැන පශ්චාත්තාප වෙන කෙනා කවදාහකවත් ඒක බුද්ධියක් ලබන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න කාමය කියන එක ණයක්. අබ්බැහියක්. කැඹිරිල්ලක්. ඒ වෙනුවට අපිට පුළුවන් නම් එක චිත්තක්ෂණයක වර්තමානට හිත ගන්න ඒක ණයෙන් නිදහස් වෙච්ච අනන සුඛය කියලා ඔකට කියනවා. ණය නැති සුඛයක් විතර මේ මේ විග්‍රහ වෙනවා. ඒ නිසා මේ ණය ගෙවන්න පුළුවන් එක චිත්තක්ෂණයක් කෙනෙකුට පුළුවන් නම් වර්තමානයේ හිත තියාගන්න. ඒ කිය අපිට තියෙන බොහෝ පුංචි ක්‍රියාවලියක්. බොහෝම පුංචි අභියෝගයක්. බොහෝම පුංචි කෘත්‍යයක් කරන්න තියෙන්නේ. පැයක් මහන්සිලා හරි කමන්නේ වර්තමානයේ හිත ගන්නවා. ඒක ගැන විතරක් කතා කරන්න. පරදිච්ච පරදිච්ච ගැන කතා පැත්තක දාන්න. ඉතින් මේ මිනිස්සු එදා ඉඳලා ඒ චිත්තක්ෂණ දෙක තුන හතර පහ කර ගන්නවා කියන එක කාටවත් වළක්වන්න බෑ. ඒ වගේම තමයි සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා මේ වගේ සාර්ථක ප්‍රයත්නයක් අසාර්ථක වෙනකොට එතන අපේ අභිවෘද්ධිය පිළිබඳ අසාර්ථකත්වයක් වෙනකොට විභාගයෙන් පෙල් වෙනකොට නැත්තම් ගිහකට ගිනි ගත්තට පස්සේ අම්මා තාත්තා මරුණාට පස්සේ විතාල අකමැත්තක් නුරුස්නා ගතියක් එනවා. ඒකට ව්‍යාපාදේ කියලා කියනවා. කැමැති දේ නොලැබීම. එතකොටත් අපේ හිත ගොඩ දාපු මාළුවෙක් වගේ ඉතින් දඟලන්න පටන් ගන්නවා. ව්‍යාපාදේ. ඒ ව්‍යාපාද හිතකටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයාට එලෝ මිලෝ පේන්නේ විශාල ව්‍යසන තත්වයකටපත් වෙනවා. ඊට පස්සේ ඒ ලෙඩක් ආතුර වෙනවා වගේ කියලා බුදුහාම කියන ලෙඩකින් ආතුර වෙනවා වගේ පුද්ගලයා ඊට පස්සේ අභිවෘද්ධියක් ගැන කතා කරනකොත් වෙන කිසි දෙයක් කරගන්න වෙලාවක් නැහැ ලෙඩක් ඒ පුද්ගලයාට තියෙන්නේ. අන්න ඒ වගේ හොඳටම විහෙෂ කර දැවිලි තැවිලි සහිත අවස්ථාවටපත් වෙච්ච වෙලාවක හෝ එහෙම නැත්නම් එහෙම නැති වෙලාවක Taman දන්නවා මේ වර්තමානයේ හිත පවත්නවයි කියන එක ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. හුස්ම ගන්නකොට හුස්ම බව දන්නවා කියන වර්තමානයේ හිත පැවැත්වීම කියලා කියන්නේ අරහා සමාන ලෙඩ රෝගයකට තියෙන එකම සාන්තිදායක උත්තරේ. ඒකට බුදුහාමුදුරන් කියන්නේ සතහට වන භව දුකට වේදානන් කියලා. උන්වහන්සේ මේ භව දුකේ පෙළිලා ඒක ගැනම කනපින්දම් ගහ ගහ චර්චුරු ගහ ඉන්න මිනිස්සුන්ට කියනවා කෝක උඹ හිතුවට පැතුවට අයින් කරන්න බෑ. ඉපදිච්ච හැම කෙනාම මැරෙනවා. ප්‍රියංගෙන් වෙන්වීම ඒකාන්තෙම සිද්ධ වෙනවා. අප්‍රියන එක්වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ලෙඩ වෙනවා වයසට යනවා. ඒ නිසා ඒකට ව්‍යාපාද කරගෙන තරහ වෙන එක තව ලෙඩක්. ඒ වෙනුවට ලදලද වෙලාවේ වර්තමාන හිතපතක්. නැත්නම් හොඳටම දක්ෂ කෙනෙකුට නැත්නම් ඒකට ගොඩක් භාවනා කරන තරහක් ආවෙලදී තරහක් ආපුවව දන්න. ඒකත් විසක් විසකින් කපනවා. උලක් කරනවා පස්සේ උලකින් උලක් කලන් දානවා වගේ මං ඉන්නේ තරහ වෙලා කියලා. මට ඇවිල්ලා තියෙන තරහක් කියන එක දන්නවනම් තරහ අයින් කිරීම ඕනේ නැහැ. ඒ දැනීමම වර්තමානට හිත එළඹ සිටීමයි. තරහ පිළිබඳව නම් ඒක ඍජුවම සරුවචනසේ සඳහන් කරනවා මම දැන් ඇවිල්ලා තියෙන තරහක් කියලා දන්නවනම් ඒ පුදුලට තරහිත යමක් නොකර බේරෙන්න පුළුවන් තරහිත යමක් කතා නොකර බේරෙන්න පුළුවන් තමයි දන්නවා මේ වෙලාවේ කතා කිරුවොත් අමාරු වැඩනවා ක්‍රියා කළොත් අමාරු වැඩනවා කියලා තරහ දන්න එකම ඇති නමුත් ඉස්සල සරුවචනසේ පටන් ගන්නෙ ආසාව ආසාව වශයෙන් දන්න කෙනාට තමයි නුරුස්නා ගතිය තරහ තරහ වශයෙන් දැනගන්න පුළුවන් ගතිය එනිසා ඉස්සලාම කාමච්ඡන්දයත් එක්ක වැඩ කරලයි ඒ ගාවට ව්‍යාපාදයට එක වැඩ කරන්නේ ව්‍යාපාද හරීම වංචනිකයි. ව්‍යාපාද හරීම ඡටයි. ව්‍යාපාද හරීම මායාකාරී. ඒ නිසා ව්‍යාපාදයේමයි සියලු මානසික රෝග වලට හේතු. මුළු ලෝකෙම තියෙන සියලු මානසික රෝග වලට හේතුව මේ ඇතුලෙන් තියෙන නුරුස්නා ගතිය. දැන් මෑතක ඉඳලා පරිේශණයෙන් පෙන්වන්න පටන් ගන්න තියෙනවා කායික රෝග වලටත් හැම වෙලාවටම හේතුව නුරුස්නා ගතියයි. අපත්‍ය කියලා මේකේ ආයුර්වේදය සඳහන් කරනවා අනවශ්‍ය දෙයක් නොගැලපෙන දෙයක් කරන්න වුණොත් ඒක කුෂ්ඨ රෝගයක් මාර්ගෙන් බඩේ දැවිල්ලක් මාර්ගෙන් ඉසේකක්කමක් මාර්ගෙන් එළියට දාන්න. එහෙම නැත්නම් වැඩි කල ගියොත් මානසික අසහනයක් බාටපත් වෙනවා. නිසා Tamanda ඇත්තටම සුව වෙන්න ඕනේ නා. ඔය විශේෂඥ පොලිමේ ඉඳලා තුන්ඩු අරගෙන සුව වෙන එක නෙවෙයි සුව වෙන්න ඕනේ නම් ඉඩලිට ලද වෙලාවේදී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මම දැන් මෙතන සක්මන් කරනවා මට දැන් ආස්වාසේ වැටෙනවා මට ප්‍රස්වාසේ වැටෙනවා කියලා වර්තමානයේ හිත තැබීම තමයි රෝගෙන් නිදහස් වෙන තියෙන උත්තරය. ඒක දැන් බටේර ලෝකේ රටවල් වල අනිවාර්යම සේවා ස්ථානවල එයත්න්න කියලා දෙනවා දවසේ මෙච්චර වෙලාවක් නිදහස දෙනවා වාට මේ සෞඛ්‍ය සේවකයෙක් ඇවිල්ලා කියලා දෙයි මේ සේවාවල කාර්යක්ෂම වැඩි කරන්නයි ශරීරය දියුණු කරන්නයි මානසික අසහන දුරු කරන්නයි පොඩ්ඩක් හිත වර්තමානයට ගන්න. වර්තමානට ගත්ත ගමන් සුව සේවාව ඉබේම තැදෙනවා. අපිට වෙලා තියෙන්නේ අපි ලීටේ දොස්තරට බාර දීලා අපි එතන සනිපේ කියලා. දොස්තර බැංකුවට බාර දීලා එයාගේ ගාන කඩාගෙන ඉතුරු ටික කරගන්න. අන්තිමට ගියාට පස්සේ ලෙඩාට සනිපේ වෙනවා. ගෙදර මිනිසුන්ට heart attack එනවා. බිල දකින්නකොට. ලෙඩා එළියට ගන්න දවසේ නෝට ගෙදර මිනිස්සුන්ට බඩේ වතුර ගා ගන්න වෙලා තියෙන්නේ. ලෙඩාට නම් සනීපයි, ගෙදර කට්ටියට අමාරුයි. ඔන්න ඔහම සූදුවක් තියෙන්නේ. එහෙනම් ඒ පුළුවන්කම තියෙනවා තද බල්ලෙඩක් එන්න ආවට පස්සේ ඕ ලෙඩක් ආව වෙලාවක වර්තමානයේ පවත්වන හැම චිත්තක්ෂණයක්ම මේ රෝගයකින් වෙන්වීමක් කෙරේ. නිසා තමන් ගැන තමන් අනුකම්පා කරනවා නම් තමන්ගේ අර්ථ සිද්ධිය තමන් සලකනවා නම් සුභ සිද්ධිය දවසේ සෑහෙන වෙලාවක් වෙන් කරගන්න ඕනේ මාත් එක්ක මං. ඒ ගත කරන ඉරියව්වේ ගත කරනකොට හොඳට තේරෙයි ඒකෙදී අර නුස්නා ගති, ගැටුම් ගති, ව්‍යාපාද ගති නැහැ. ඒක නිසා මේ වගේ තැනක ඉඳගෙන අපි යම් වෙලාවක පුරුදු කරගත්තොත් හොඳට මූණට පය හොදන පట్టල වාඩි වෙලා විවේකීව මමත් එක්ක මම. මම දැන් මෙතන කියන එක පුරුදු කරගත්තොත් ඒක පේනවා gedara ගියාට හරි ප්‍රශ්නයක් නෑ. රස්සා කරන වැඩ දැන කරේ කමක් නෑ. හිටගෙන හරි කමක් නෑ. ඉඳගෙන හරි කමක් නෑ. ඒ වර්තමානට හිත ගැනීම ඒ කාන්ත මේ පුද්ගලයාට හිත නන්නත්තර වෙච්ච හිත gedara ගෙනීමක් සිද්ධ වෙනවා. නන්නත්තර වෙච්ච හිත gedara ගෙනාවයි කියලා කියන්නේ සුවසේවාව. ඒකට ඕනතරම් නිදහස නිදර්ශන කරුණු සාධක දැන් එnde එnde එnde එnde අද ස්පුට කරමින් සාහිතික කරමින් එන්න පටන් ගන්න තියෙනවා. ඒ නමුත් යෝගාවචරය දැනගන්න ඕනේ මේ ලෙඩ රෝග වලින් නන්නතර වෙන හිත කොහෙද තැම්පත් කරන්න ඕනේ. රෝග දුරු වේවා කියන ද්වේෂ හිතේ නෙවෙයි. ඒක මේ තවත් ඇවිලෙන පිටල ගින්නට පිටුරු දෙමිල්ලක්. ඒ වෙනකොට මධ්‍යස්ථ ආරමුණක. උදාසීන ආරමුණක හිත තැම්පත් කරනවා. ඊට පස්සේ නිදිමත කියන එක භාවනා කරන්න ආවට පස්සේ හුඟ දෙනකොට මතුවෙන දේ. විශේෂයෙන්ම වයසට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගන්නතර පස්සේ. හුඟ දෙනෙක් භාවනා කරන්නේ පුළුවන් කාලේ පෙන්කෙලලා නඩන්න පුළුවන් දහංගට දාලා වයසට යනකොට එනවා භාවනා කරන්න. ඉතින් ආවට පස්සේ කොන්දත් පාත් වෙලා තියෙන්නේ කොහොමටත් නිින්දට තමයි බර. ඉතින් ඊට පස්සේ කියනවා දැන් ඉතින් මොකද කරන්නේ? නිදිමතට මොකද කරන්නේ? ඒ මොකද හිත අවුස්සන් නම් එක්ක කාමච්ඡන්දේ තියෙනව නැත්නම් ද්වේෂය තියෙනවා. මේ දෙක තියෙනකොට හිත බැලුම් ගහපු උහුලන් ගහපු බැලුවා වගේ. මේ දෙක නැති වෙච්ච ගමන් හිත නින්දට වැටෙනවා. අපි හිතේ කාමච්ඡන්දේ හෝ ද්වේෂය නැති වෙලා කවදාකවත් කෙලින් තියන්න බෑ. කෙලස් නැති හිත අපිට උරු නෑ. කෙලෙන් නැති හිත ආපු ගමන් හිත පැනලා ඒ පැන යන බින්ගේ තමයි නිදිමත කියලා කියන්නේ. ඒ නිසා කෙලස් නැති වෙලාවේ අවදියෙන් ඉන්නවයි කියන එක කූඩල්ල කොට්ටේ උඩ සතුටින් ඉන්නා වගේ වැඩක්. කූඩල්ල කොට්ටේ උඩ කවදාකවත් සතුටක් නැහැ. ඌට ඕනේ තෙතමනියයි අඳුරයි. කොට්ටේ උඩ තියෙන පිරිසුදුකමයි වියලි ගතියයි. ඒ දෙකම කූඩල්ලට කැමති. ඒ නිසා අපේ හිත යම් වෙලාවක ප්‍රධාන රාග ద్వේෂ කියන කෙලෙස් දෙකෙන් අයින් වෙච්ච ගමන් වසන්න බෑ. නිජමතේ ඉන්න පටන් ගන්න. ඒ තරම්ම අපේ හිත පාහරයි. ඒ තරම්ම අපේ හිත කෙලෙසට කැමති. ඒ තරම අපේ හිත කෙලසිලා තියෙන්නේ. ඒක නිසා මේ රාගය මගේ හිතේ නෑ මගේ ද්වේෂය හිත නෑ කියන එකට අවදි වෙන්න පුළුවන් නම් නින්දට වැටෙට දෙන්නේ නැතුව ඒක හරියට කියන්න පුළුවන් සතේ කාසියක් උඩ දාලා සත පහ කියන පැත්තත් නැතුව පොල් ගහ පැත්තත් නැතුව කෙලින් හිටියා වගේ වැඩක් තමයි. අතිකාශයක් ටොස් කරාට පස්සේ ඒ පැත්ත වැටෙන්නේ නැතුව මේ පැත්ත වෙටෙන්නේ නැතුව කෙලින් හිටපු වෙලාවක් ආවොත් අන්න හිතා ගන්න පුළුවන් කෙලෙස් නැතුව හිත කෙලින් හිටියයි කියලා. ඒ තරමටම කෙලෙසයක්මයි හිත නැගිටවල කියන්නේ. අවදින් ඉන්න හැම වෙලාවකම කෙලෙසයක්. ඒ නිසා යම් වෙලාවක කෙලෙස් නැති හිතක් නැගිටවල තියාිනවයි කියන එක ඒක නිකම් මේ ලෝකේ කරන්න පුළුවන් ආශ්චර්යවත් ධර්මයක්. ඒ නිසා යෝගාවචරයා දවස් තුනක්වත් යන අඩු ගානේ බාහන මැදට ඇවිල්ලා පට්ටල වෙන්න. ඒක හරියට බයිසිකල් එක වැටෙන්නේ නැතුව බයිසිකල් එක කෙලින් පැදින්න පුළුවන්. කකුල බිම තියන්න නැතුව යනවා වගේ සමබර භාවය ගන්න සෑහෙන කාලයක් යනවා. මොකද මේ හිතේ ඒ තරම කච්චල් වෙලා තියෙන්නේ. මිට්ටහි වෙලා තියෙන්නේ කෙලස් එක. ඕනේ නින්ද යන නින්ද යන වෙලාවට කෙලෙස් හිතකට කාමච්ඡන්දේ පොඩ්ඩක් දෙන්න පට්ට ගාලා නැගිටිනවා. ද්වේෂයක් පොඩ්ඩක් දෙන්න පට්ට ගන්නකොට නැගිටිනවා. මොකද ඒ දෙක විතරයි හුලං ගහන්න පුළුවන් දෙ මේ බැලුවට. එහෙම නැත්තම් හිස් මල්ල කෙලින් නොසිටී වගේ හිත නිදිවට නිසා යෝගාවචරයට ගොඩක් කල් යනවා. මධ්‍යස්ථ අරමුණක හිත තැම්පත් කරලා මේ ඉඳගෙන ඉන්න බව හෝ ආශ්වාස ප්‍රශ්වාසය හෝ වම දකුණු වශයෙන් බලන වෙලාවේදී ඒකට හිත එකඟ වේගන එන්නකොටම කදාකත් නැති නිින්දක් එන්න පටන් ගන්නවා. ඒ නිසා කහට නිින්දයක් නැති ලෙඩක් තියෙනවා නම් භාවනා මධ්‍යස්ථාන පිටත් කරන්න හොඳට නිින්දයක්. භයානක ලෙඩක් ඔය නිින්දයක් නැති. නිින්දයක් නැති කෙනෙක් යවන්න භාවනා මධ්‍යස්ථානට සුළු නොබෝ වේලාවකින් නිින්දට වැටෙනවා. මොකද මේ කෙලෙස් ඩිංගිත්තක් අයින් කරපු ගමන් හිතට කෙලින් ඉන්න බෑ. ඒ නිසා එක චිත්තක්ෂණයක හිතන්න මගේ හිතේ කාගයක් නැහැ, කාමච්ඡන්දේ නැහැ. ද්වේෂේ නැහැ, ව්‍යාපාදේ නැහැ, නින්දත් නැහැ කියලා දැනගෙන මම ඉන්නේ අවදියෙන්. මම මැරිලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ කියලා දැනුම තියනවා මොන්න තරම් වටිනවා. මේ දවස් තුනේම කරන පූර්ණ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. මගේ හිතේ දැන් රාගයක් නැහැ. කාමච්ඡන්දිකුත් හේතුක කාරණකුත් නැහැ. ද්වේෂිකුත් නැහැ. මට නිින්ද ගිහිල්ලත් නැහැ. මම කෙලි සත පහ කෙලින් හිටියා වගේ හිතලා තියෙනවා කියලා දන්නවනම් ඒ චිත්තක්ෂණ තව චිත්තක්ෂණ පාත් ගන්න පුළුවන්කමක් තියෙනවනම් ඒක නිකන් සර්කස් එකක් වගේ. ඒක නිකන් ආශ්චර්යවත් ධර්මයක්. ඒ මොකද අර දෙක නැති වෙනකොටම හිත ඒ කාන්තෙම නින්දට වැටෙනවා. ඒ නිසා ඉඳගත්තර පස්සේ පරියන්කේ වාඩුණාට පස්සේ චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්ද කියලා බලන්න මම මැරිලා නැහැ බව දැනගන්න. මට නිින්ද ගිහිල්ලා නැති බව දැනගන්න. මට සීවූර්ජා වෙලා නැහැ. විසඤ්ඤ වෙලා නැහැ. අසීයෙන් නෙවෙයි සිහියෙන් අවදියෙන් පණ ඇතුව මම මේ ඉන්නේ කියන එක ඇස් දෙක වහගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒ චිත්තක්ෂණේ ඩිංග ඩිංග වැඩෙනවා නම් පරියන්කයක් පාසා හොඳටම ඇති. ඉතින් සක්මන් කරනකොට කවුරුත් එක තරහක් හෝ අර දෙමේදී නැතුණයි කියලා පශ්චාත්තාවයක් ආසාවක් ඕ නැතුව මේ වම තිනකොට වම තින බව දාන්න. දකුණ තිනකොට දකුණ තින බව දන්නකොට අනිවාර්යයෙන්ම Tamanට තේරෙයි. වම තින වෙලාවේදී වම තින බව දන්නවනම් මැරිලා නැහැ. වම තින වෙලාවේදී වම තින බව දන්නවනම් මට නිින්ද ගිහිල්ලා නැහැ. වම තිනකොට වම තින බව දන්නවා මම සීමුර්ජා වෙලා නැහැ. ඉතින් මේ ලකුණු තුනම හම්බ වෙනවා. වම තියෙන තියෙන වෙලාවේ දකුණ තියෙන තියෙන වෙලාවේ සක්මනේදී. ඒ වගේම තමන් වෙන වැඩක් කරනවා. පලා ටිකක් කපනවා. එහෙම නැත්නම් චිත්‍රයක් හඳිනවා. එහෙම නැත්නම් මොනවාරි කටයුත්තක් කරනකොට ඒ කටයුත්තට හිත එළඹිච්ච ඕනම වෙලාවක කරුණු තුනකින් තමන්ට සාක්ෂි ලැබෙනවා මේ කරන කටයුතු මම දන්නවයි කියලා කියන්නේ මම මැරිලා නැහැ මං අවදි නිින්ද ගිල්ල නැහැ මට. මට සීමුර්ජා වෙලා නැහැ. ඔන්න ඔය කාරණා තුන දන්නවනම් ඔය කාරණා තුනට එළඹ වාසය කරන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙනවා මෙවුවන් නැති හැම වෙලාවකම නිදිමතට බරයි. ඒ නිසා නිදිමතෙන් පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ. පටන් අරගෙන ටික ටික අවදි භාවය ඇති කරලා දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන නමක් තමයි ලංකාවේ හුඟක් කරගෙන බුද්ධ කියන නම. බුද්ධ කියන වචනේ බිඳිලා ඉල තියෙන ප්‍රබුද්ධ කියන වචනේ. ප්‍රබුද්ධ කියන්නේ පිබිදුණයි කියන අනිත ඔක්කොම ඉන්නේ මරණින්දක. සර්වඥ සනාකන මේ සියලු දෙනාම ඉන්නේ කෙලස් නින්දක. එක්ක රාගයේ වැගිරෙන රාගයක. එනතන් ද්වේෂයේ ගොජ්ජ දාන ද්වේෂයක නැත්තම් නින්දක. මේවට තියෙන රාග, ද්වේෂ, මෝහ කියන. යම් චිත්තක්ෂණයක දන්න අරමුණක හිත තැම්පත් කරගෙන මට රාගෙ නෑ මට ද්වේෂෙ නෑ මට නිින්ද නෑ කියලා දන්නවනම් ඒක බුදු හිතට තමයි සම කරන්න පුළුවන්. මුන්න කොන්නම જાතිංගක් කවකත් ඒක පිළිගන්න කැමති නෑ. ඒ තරම්ම මේ හිතක රාගෙ නැතුව ද්වේෂෙ නැතුව අවදියෙන් පවත්තන්න පුළුවන් නම් ඒක ලිග්ගල් තුනක් කරලා පట్టල කරපු මුට්ටියක් වගේ පෙරලෙන්නේ නෑ. ඉතින් මේක පැත්තකදීදී මම මේ කරන්නේ සමතෙද්ද විපස්සනාද මට ඉඳගත්තා ආනාපානෙ පේන්නේ නැහැ මට ලක්මන් කරනකොට අරක පේන්නේ නැහැ මේක පේන්නේ නැහැ කියලා කිය පිටං ගත්තට පස්සේ අර නැති කන බින්දමක් ගහගෙන අච්චර වටින පිවිතුරු චිත්තක්ෂණය ඒ පිවිතුරු චිත්තක්ෂණය තමා විසින් හුවා දක්වන චිත්තක්ෂණයක් නෙවෙයි බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් පෙන්වන චිත්තක්ෂණම් යෝගාවචරයා ඒක අව탁සීරු කරලා මොනවදෝ ගෙදරින් ගෙනාව දේවල් මෙතන වැඩි කරගන්න උත්සාහ කරනවා නම් තවත් මානසික අසහනයක් විතරයි වඩා ගන්න. එහෙම නැත්නම් මානසික ආතතියක් විතරයි වැඩි. මේ නීවරණ තුන නැති වෙනකොට මානසික ආතතිය නැතිවීමම තමයි දැනෙන කාරණා. මේ දැනෙන ඕනම වෙලාවක මේ ලකුණු තුන මතක තියාගෙන තමන්ට තේරෙන්නේ මැරිලා නැහැ කියලා. තමන්ට තේරෙන්නේ මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා. තමන්ට තේරෙන්නේ මට සීමුර්ජා වෙලා නැහැ සිහිය තියෙනවා කියන මේක දැනගන්න <clears throat> පුළුවන් එකම සතා වර්තමාන දැනගන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි කාටවත් ඒක තේරෙන්නේ නැහැ කිසිම තිරසෙනෙකුට බෑ මම දැන් මෙතන කියන එක දැනගන්න කිසිම යක්ෂයෙකුට ප්‍රේතයෙකුට මොකටවත් බෑ නිසා මනුස්සයාට මේක පුළුවන් සමහරට අපි හිත ගන්නවත් නමුත් ඒක අගේ කරන්නේ නැත්තම් අපේ හිත අතීතය ගැන තැවෙනවා අනාගතයට කොහොමද කරන්න කියලා මේ කුතුහල දරන. මේ එළඹ සිටි සීය ගැන නෙමෙයි කල්පනාව තියෙන්නේ විච්චි දේවල් ගැන පශ්චාත් කරනවා සතුම් මරලා තියෙනවනේ කොච්චර කිරුවක්වත් මම හොරකම් කරලා තියෙනවනේ කොච්චර කරලා තිබුණා මම කාමීත්‍යචාරය කරලා තියෙනවනේ කොච්චර කරලා තිබුණා මම ඉතින් බොරු කියලා හිසසෙන් කියවිලා තියෙනවනේ මම මත්පැන් බීලා තියෙනවනේ ඉතින් අර කරපු අකුසල් සේරම අර පිරිසුදු චිත්තක්ෂණේ කෙලසනවා මතුවෙන මතුවෙන චිත්තක්ෂණේ අතීතේ වෙන් කෙලසීම හිතන සදාචාරය සදාචාරණයකට කියන්නේ මරි මෝඩ ආමන තකතිරුකම් කියලා කියනවා. උපයාගත්ත වර්තමාන චිත්තක්ෂණේ අතීතයෙන් කෙලසන් නැතුව මම මේක හෙට කරන්නේ කොහොමද දිනු කරන්නේ කොහොමද කියන අනාගතයේට අවසන් නැතුව එලෙමචිරි චිත්තක්ෂණ එලෙමචිරි චිත්තක්ෂණ වශයෙන් දන්නවනම් එතකොට හිත කොච්චර දෝ අතීතන නැගත අදින්න හදනවා ඒක දැනගෙන ඒක තමයි කෙලස් කියන්නේ මම පුළුවන් තරම් බලනවා උලංග අදින්නතනකපත් වෙන පහන් දැල්ලකට අද්දක රුකුල් කරලා දැල්ල වැනෙන්න දෙන්නේ නැතුව රකින්නසේ. කරස්සොලන් එනකොට අනිවාර්යයෙන්ම දැල්ල වැටෙනවා. වැහෙන දෙන්නේ නැතුව චිමිනියක් දාන්නා වගේ අත් දෙකේ රුකුල් කරනවා වගේ මේ වර්තමාන මොහොත ඉහළටමපත් වෙලා දැල්ල ඉහළටම යන්න හදනවා කියලා කියන්නේ අර විදිහට අතීත අනාගත දේවල් කල්පනා කිරීම පඬිතුකමකට ගන්නෑ. ඒක දක්ෂකමකට ගන්නෙත් නෑ. ඒක ඒක ධම්මවිචේ සම්බොජ්ජංගයට ගන්නෙත් නෑ. මීමන්තාවට ගන්නෙත් නෑ. ඥානෙට ගන්නෙත් නෑ. සම්මා දිට්ඨියට ගන්නෙත් නෑ. ඔක්කොම වංචනික බව දන්නවා. මේ වංචනික ධර්ම වලින් ගලවලා වර්තමාන වර්තමාන වශයෙන් හිටියෝ. එහෙම තියෙනවා නම් එයාට උද්දච්චර කුක්කුච්චර කොච්චර නැතුවත් ඉහළටපත් වෙන පහන් දැල්ලක් වගේ තමයි ආරක්ෂා කරගන්න පුළුවන් වෙලාවේදී තේරෙයි මේ පව් වලට ඉඩ දීලා නැත්නම් උද්දච්ච කුක්කුච්ච කියන අතීතය ගැන තැවෙන අනාගතය ගැන උදම්මනන නැත්නම් සැලෙන හිත වලට ඉඩ දීලා මොන්න පින කරත් ඒක නිසා කිරි දෝතක් දෝල ගොම පාදලේ කර දැම්මා මොන විදිහකට ඒ කිරෙන් ඇති වැඩන්නේ කිරක් වෙන් කරගත්තම ගොමෙන් අයින් කරන්න ඕන ඒක නිසා මේ උද්දච්ච කුක්කුච්ච කියන දෙක හඳුනාගත්තත් අපිට තියෙන මුළු සංසාරේ එක චිත්තක්ෂණයක්වත් ඉඳලා නැහැ අතීතය ගැන තැවෙන්නේ නැතුව සහ අනාගතය ගැන කුතුහලේ දනවන්නේ නැති. ඒක නිසා අපි ජීවත් වෙලා නැහැ. අපි ජීවත් වෙලා තියෙන හීනෙක. අපි ඨටමල විතරයි තියෙන ජීවත් වෙන්න ඕන කියලා ජීවත් වෙලා නැහැ. ජීවත් වීම අපිට පේන්නේ නෝන්ජල්කමක් විදියට. අපිට පේන්නේ වර්තමාන ජීවිතයෙන් බය අඩුකමක් විදියට. ඒ නිසා වර්තමාන මොහොත අපිට ආඩම්බරයක් දෙන්නේ නැහැ. ආවත් ඒකේ හිටියත් අපි අව탁සීරු කරනවා. නිසා අතීත අනාගතයට යනකොටම කියන්නේ ඔබ ඇබ්බැහියට ගියාට මගෙන් ඔබට කිසිම අනුබලයක් නැහැ මම වර්තමාන මොහොතේ පවත්වනවා. ඉතින් මේ විදිහට අතීතයෙන් අනාගතයෙන් ගියොත් එයාට විචිකිච්ඡාව කියලා මම මේ ඉස්සරහට ධානය පස්තර ධානය මේක සාමච්ඡේද මේක විපස්සනාද මේක හරිකමේද වැරදිකමේද කියලා තකමන්න දෙයක් නැහැ මොකද අපි ළඟ එහෙම මනින්න උපමාන කරන්න මූලික පදනමක් නැහැ. Taman දන්නවනේ වෙන්නට වැඩිය සීලේ පොඩ්ඩක් අරස වෙලා තියෙනවා. හිත යන්තම් පිඩු ගහගෙන එනවා. එච්චර තමයි තුලගේ. බුදුරජාණන් අපට සඳහන් කරලා තියෙනවා කෙලෙස් අඩු වෙන බව තේරෙනවා නම් ඔබ වෙන දේවල් වලින් ඕක මනින්න කරන්න යන්න එපා. ඒ වගේ ඔබ දන්නවනේ මේක ශිල්පෙන් ගත්ත එකක්. මේක ශික්ෂාවෙන් ගත්ත එකක්. අහම්බයක් නෙවෙයි කියලා. ওই කාරණා දෙක විතරයි උඹට සැක දුරු කරගන්න තියෙන ක්‍රමය. වෙන්දට වැඩිය කෙලෙස් අඩුයි. මේක ශික්ෂාවකින් ගත්ත එකක්. අහම්බයක් නෙවෙයි. මේක වැරදිලා ආපු එකක් නෙවෙයි. මෙන්න මේ කාරණා දෙක ඇර අපි මේ නොදන්න ශේෂ්ත්‍රයක මනින්ද ගිරන්න ගියාම අනවශ්‍ය සැක පහළ වෙනවා. ඒව එකක්වත් යෝගාවචරයට වර්තමාන මොහොතේ සැහැල්ලු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය යම් වෙලාවක කාමච්ඡන්දේ කියන ආදීනව දැනගෙන වර්තමානට හිත ගත්තොත් නායකෙන් නිදහස් වුණා වගේ කියනවා. ද්වේෂය දැනගෙන ද්වේෂයෙන් අයින් වුණොත් ලෙඩ රෝගිකෙන් අයින් වුණා වගේ. සුවයක් ලැබුවා වගේ. යම් කිසි වෙලාවක යෝගාවචරය මේ නිදිමත වැක්කිරන නිදිවසක් වෙනෙදිත් වෙනවා. පරියන්කෙදිත් වෙනවා. මේ දෙකම දැනන කටයුතු කරුවොත් එයාට තේරෙයි හරියට හිරගයකින් බේරුණා වගේ. ඒ නිදිමත එනකොට තමයි හැම පැත්තෙම හිර බේරන්න බෑ. ඒ නිසා හිරගයකින් නිදහස් වුණා වගේ විවෘත වාතාවරණයෙන් තන්ට ගියා වගේ තමයි නිදිමත කඩාගත්ත වෙලාව. ඒ වගේම තේරෙනවා අතීතයට අනාගතයට හිත අනිවාර්යම දුවලා පෙළෙන ගතිය බුදුදහම කියන්නේ දාසකමක් කියලා. මේ කාමයටමයි කඹරන්නේ වෙච්ච වැරදි ගැන පශ්චාත්තාප වෙනවා කරන්න තියෙන වැඩ ගැන දැවෙනවා මේ දෙකම දාස භාවයක් ඒ නිසා වර්තමාන මොහොතේ නිදහස් වීම දාස භාවයකින් නිදහස් වීම යම් කෙනෙකුට හොඳටම අත්දකින්න පුළුවන් ඒක දිගටම චිත්තක්ෂණ කීපයක් වර්තමාන හිත පවත්වා ගන්න පුළුවන් නම් තමයි සහැල්ලු ගතියක් තේරෙන්නේ කටින් මේ අල්ලලා බැඳලා විලංගු ගහලා අතර මාංශු දාපු ගතියක් නැහැ. සහැල්ලු ගතියක් තියෙන නිසා තමයි අර දහස භාවයේ නිදහස් වීම ඒක නට තේරෙන්න පටන් ගන්නවා. ඒකෝට සමහර වෙලාවට සැක මම මේ ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ මේ ක්‍රමයේ හරියද මේක සාමතේද මේක විපස්සනාද මට ආනාපාන ධාරියන්නේ මට පිම්බීම හැකීම ධාරියන්නේ වම දකුණ කියලා භාවනා කරන්නද එසවීම තැබීම කරන්නද එසවීම වැවීම තැබීම කරන්න ඕනද කියලා ලෝකේ තියෙන දේවල් ඔක්කොම දාගන්න. ඒක බුදුහාමර කියලා කියන්නේ කාන්තාරයක් වගේ. අනාත තේරෙන්නේ කොහේද කියලා තේරෙන්නේ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රශ්න වැඩි කරගන්න. ඊටාම සරල දෙයක් තියෙන්නේ ආරම්භයේදී විශේෂයෙන්ම තමන් කරන වැඩේ නැත්නම් ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න බව දන්න. සක්මන් කරනවා සක්මන් කරන බව දන්න. වැසිකිලි ගැසි කරනවා වැසිකිලි ගැසි කරන බව දන්න. අත නමනවා අත දිගාරිනවනම් ඉස්සරහා බලනවා පැත්ත බලනවා ඒ බව දන්නවනම් තමයි හොඳටම පේනවා මෙන්න මේක තමයි පදනම. අන්න ඒකේ හිත තහවුරු කරගන්න නැත්නම් හිත ස්ථිර කරගන්නයි ඉඳගෙන ඉන්නකොට පිම්බීම හැකිලිම වගේ හෝ ආස්වාද ප්‍රසවාසයේ මොනවා හරි අරමුණක් තියාගෙන ඉන්නේ ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒක මේ මැරිලා නැති බව තේරෙන දේ විතරයි. නිින්ද කියලා නැති බව පෙන්වන දේ විතරයි. එහෙම නැත්නම් මට 80ක් නෑ ආස්වාසේ ආස්වාස වශයෙන් දන්න ප්‍රසවාසයේ නෙවෙයි කියලා දන්නවනම් 80ක් නෑනේ. ආස්වාද ප්‍රසවාසය කියලා දැනගත්තොත් නම් අන්න ආශීය තියෙනවා. ඒකට මිස මේ ආස්වාද ප්‍රසවාසයෙන් බිම්බීම හැකිලිම කිසි වෙනසකුත් නැහැ. සක්මන් කරනකොටත් වම දකුණ වශයෙන් කරන්න දෝසෝන යවනවා කරන්න දෝසෝන යවනවා තබනවා කරන්නද කියනවා විනුවට තමන් මේ සක්මනේ ඉන්න බව දන්නවනේ. මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. හොඳට ඕම ඇති. ඒකට බහන එන්නේ සරල වෙනවා. තමන්ට නිකන් අර නායකින් බේරුණා. ලෙඩකින් අයින් වුණා. හිරගයකින් අයින් වුණා. කාන්තාරකින් ගැලවුණා. දාස භාවයෙන් ගැලවුණා වගේ මොකද්ද පුංචි සාන්තිකර තත්වයක් හැම චිත්තක්ෂණයකම ලැබෙනවා. ඒකට දෙවන්නේක් සම්බන්ධ වෙන්න ඕන කමක් නැහැ. Tamandම තේරෙනවා. ඒ නිසා නීවරණ தත්ත්වේ තේරුම් අරගන්න ඕන. නීවරණ වලට ගැටෙන්න යන්න එපා. ඒ විදිහට මධ්‍යස්ථ අරමුණක හිත තැම්පත් කරනවා වර්තමානට එළඹ සිටිනවා. එතකොට තමයි දැනෙන මේ ශාන්තිකර తত্ত্বය දෙන්න බල උප්පරීම නිදර්ශන මාර්ගයෙන් සරුවචන්සෙ පෙන්ලා තියෙනවා. ඒ නිසා යෝගාවචරය උත්සාහ කරන්න හැකි තාක් සරලව හැකි තාක් වර්තමානට එළඹව හැකි තාක් අප්‍රමාදීව හැකි තාක් උදේකලාව හැකි තාක් විවේකීව හැකි තාක් විශ්‍රාමිකව ගත කරොත් භාවනා වැඩේ. දෙන්නේ දෙන්නේ කිසි මේ කලයක මොකක්වත්ම නැහැ මේක. මම දැන් මේ ඉස්සෙල්ලා ධර්ම සාකච්ඡා ඉවරලා යනකොට මේක ඇතුලේ කුසු කුසු කුසු කුසු ගන්න පටන් ගත්තා. ඉතින් ඒත් එක කරන්න බෑ මේ වෙලේ. හරියත් එක මෙයත් එක ධර්ම සාකච්ඡාව ඕනේ නැහැ. තමයි මම දෙකෙන් හුද්දකලා වෙන්නයි මෙතෙන් ආවේ. ඒ නිසා දෙන්නේ කිව්තල මොනවද කරන්නේ? දෙන්නේ කතා කරලා අපි විශ්තන්නේ මොනවද? ඒ නිසා හැම වැඩි චිත්තක්ෂණ ගන්න හුද්දකලා වෙන්න. වැඩි චිත්තක්ෂණ හොඳට විස්රාම වෙන්න. වැඩි චිත්තක්ෂණ හොඳට විවේක වෙන්න. විවේක වෙලා මේ නීවරණ වල තියෙනකොට තියෙන මේ බන්ධන සිපිරිගේ தත්ත්වය තේරුම් අරගෙන වයින් කරන්න පටන් අරගත්තොත් හිමීට හිමීට හිමීට වගේ විවේක ස්ථානයක් ලැබිච්චහම මේ වගේ කල්යාණ මිත්‍ර පිරිසක් හම්බ වෙච්චහම මේ වගේ වපසරියක් හම්බ වෙච්චහම තනි වෙන හැටි හුදෙකලා වෙන හැටි ඉගෙන ගන්න. එහෙම නැතුව මෙතෙන්ටත් ඇවිල්ලා සමාජශීලී වෙන්න හදනවා නම් ඒ කියන්නේ අර ඇබ්බැහි එක තරවන. කිසි කෙනෙකුගෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ හම්බෙච්ච කාලේ නීවරණ අඳුන ගැනීමම ඇති ඒවට ගහලා බැලලා එලවන්න යන්න එපා. නීවරණ නොයන කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. අපිට කරන්න දෙන්නේ එන නීවරණ බව තේරුම් ගන්නේ නීවරණේ පාළුගේ වළම් බෙදින්න. ගේ පාළු වෙන්න දෙන්න එපා. එළඹ සිටින්න පුළුවන් තරම් මෙන්න මේ ඉරියව්වේ මං ඉන්නේ මෙන්න මේ අරමුණේ මං ඉන්නේ මෙන්න මේ චේතනාවේ මං ඉන්නේ කියලා හොඳට දන්නවනම් ගේ පාළු වෙන්නේ නැහැ. ඒකට වළම් බින්දින්න හොරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ කාලෙදී අපි උත්සාහ කරන්න ඕනේ නිවර නැති කෙනෙක් වෙන්න නෙවෙයි. ඒක කරන්න බෑ කොහොමඩක්වත් කරන්න බෑ. නිවරණ තියෙනවා. මේ එක එකා ගෙට එන වෙලාවේ අඳුර ගන්න. අඳුරගෙන මේ වෙලාවේ ගේ අරසා වෙන්න ඕනේ. මම දැන් මෙතන ආස්වාස බලනවා නැත්නම් ප්‍රස්වාසය බලනවා නැත්නම් සක්මන් කරන මේ වම බලනවා දකුණ බලනවා දැන් එදිනෙදා ජීවිතේ කරන වැඩේ අවධානය හිතියොම කරන ඉන්නවා කියලා කිව්වොත් ඊ අහක යන හොරු ගෙට ගෙවදින්නෙත් නැහැ. මේ දෙක බොහොම හිමීට සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් අර මුල් උපදේශ පන්ති දුන්නා වගේ පරියන්කේ ඉන්න තාක්කල් බලනවා. මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මුල් තැන් හිලා සලකලා හැකිතාක් දුරට හිතන යණ යන වෙලාවේ නැවත නැවත ගෙනලා tempat කරනවා. හොඳට හිත පටල වුණොත් ඒ ඇතුලේ සිද්ධ වෙන ආශ්වාස ප්‍රශ්වාසය හෝ පිම්බීම හැකිලිම හෝ අපි තියාගෙන ඉන්නවා නිින්ද කියලා නැති බවට ලකුණකට. සක්මන් කරනකොට හොඳට නිසිනින්ද හිත ඇඟට දෙනවා ඇවිදින්න. ඇවිදලා හිතට ඉඩ ආවොත් බලනවා මේ කකුල් දෙක මාරු වෙන්නේ මේ වම මේ දකුණ කියලා. ඒ දෙක නිසා තමයි දන්නව නිින්ද කියලා නැහැ කියලා. ඒ දෙක නිසා තමයි දන්නව මැරිලා නැහැ කියලා. ඒ දෙක වෙන් කරලා හඳුනා ගැනීමෙන් තමයි දන්නවනේ 100 විකල් වෙලා නැහැ කියලා ඔච්චරයි. එදින්ද වැඩත් කරනකොට පුළුවන් තරම් තන්තනියව ගත කරන්න. කතා නොකරම කරන වැඩ පොඩ්ඩක් නැවතිල්ලෙන් කරන්න. හොඳටම <clears throat> වැඩක් කරනකොට Tamange නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. දීලා බලන්න පරියන්කෙන් ගත්ත සතිය ඊගාට පරියන්කේ දැනකම් කඩා ගන්න නැතුව. දිගට පවත්තන විදිහට අපි අනුග්‍රහ නොකළොත් අපි උපේන උපේන දේ නැති නාස්ති කරනවා උත්ථාන සම්පදා තිබුණට ආරක්ක සම්පදා නැති වෙන බවට අපිට තේරෙනවා. පළවෙනි දවසේ සාමාන්‍යයෙන් මේ වගේ කලකොල ගති තියෙනවා. දෙවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දවස් වෙනකොට තමයි සාමාන්‍යයෙන් කට්ටියට මේක වටිනාකම තේරෙන්නේ. අපි නමුත් අපිට හම්බෙලා තියෙන්නේම දවස් තුනක කාලයක්. ඒක නිසා හැකි තාක්දුරට මොන්නම හේතුවක් නිසාවත් තව කෙනෙකුගේ විවේකයට බාධා කරන්න එපා. කතා කිරීම කියලා කියන්නේ තව කෙනෙකුගේ විවේකයට ඒකාන්ත බාධාවක්. අනික් මනසට කියාගන්න විදිහක් නැහැ. මම මෙතෙන්ට ආවේ විවේක වෙන්න මෙතෙන්ටත් ඇවිල්ලා කනට ඇවිල්ලා කතා කරනවා. මම මෙතෙන්ට ආවේ දුරස්තව ගත කරන්න ඇලි කෙලි වාසයට එනවා. ඒක නිසා මේ පාපෙ වෙන්න දෙන්නේ නැතුව අරසා වුණොත් මේ කාලය ඇතුළතත් අපිට යම් ප්‍රමාණයකට වර්තමාන මොහොත එළඹ සිටි මොහොත හඳුර ගන්න පුළුවන් වෙයි. අවබෝධ වෙනවත් එක්කම තමයි තමන් හුදේකලා වෙන බව, ඒ විවේක වෙන බව, විශ්‍රාම වෙන බව වැටහෙනවනම් ඒක තමයි ආසන්නම කාරණාව නැත්තම් වැඩේ හරියට යන බවට ආසන්න කාරණාව ඉච්චරයි. ඒක නිසා ඒකට දෙවන්නේගේ සාක්කයක් ඕනෙම නැහැ. ගත්තර ප්‍රශ්න නැහැ. ධර්ම සාකච්ඡාවල කමඨාන් සුද්ධ කරන ගත්තර කමක් නැහැ. නමුත් Tamanට වැටහෙන විදිහට මේ කාලය උපරිම ප්‍රයෝජන ගැනීමට මේ දවසේ ධර්ම දේශනාව ඔක්කොටම එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා